ඉතින් ඒ වගේ නම් වැඩි වරක් කරන අද උදේ වගේ තමයි අපිට නොහැමාරයි භාවනා සඳහාවක් කොහේ ඊට පස්සේ තවත් ප්‍රයත්න පිටින් හකට දෙනවාගේ ඒ සාමකටම මම වයිකින් විතර වගේ ධර්මදේශනා හමාර කරලා අපි පුළුවන් තරම් භාවනාවට ඒ කාලයෙන් දෙන්න බල බලාපොරොත්තු වෙනවා. ඉතින් බලන්න අපි කැටි ධර්මදේශනාව සවන් දීම සඳහා සියලු දෙනාම එකතු වෙලා නමස්කාරය කියනවා. නමෝ තස්සේ තාවතාලකෝ ධම්මේ වික්කු ධම්ම විහාරේ බෝධි ඉති ගෞරවනීය ස්වාමීන් වහන්සේ කතාවකින් අපේ අපේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපේ කනට සවන් දෙනවා. ඒ වගේමයි උන්වහන්සේගේ ධර්මය අනුව හැසිරෙන්නත් අපි උත්සාහ කරන්න අවශ්‍යයි. මේ කාරණා මුල් කරගත්ත සූත්‍රයක් තමයි මේ ဒုတိ ය ධම්ම විභාගයේ සූත්‍රය කියලා අනුත්තර නිකායේ පංචක නිපාතේ හම්බුන සූත්‍රයක්. හරි ලස්සන සූත්‍රයක්. අපි කාටත් හොබින සූත්‍රයක්. විතර අවස්ථාවක විචුන් වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේ සමීපයට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් අහනවා. අහන ප්‍රශ්නේ මොකද්ද? ධම්මවිහාරයි ධම්මවිහාරීතේ මන්තේ උච්චති. හිතවතාලකෝ මන්තේ විකූප ධම්මවිහාරී කෝදීති. ධම්මතුන් වහන්සේ හැමෝටම ධම්මවිහාරී ධම්මවිහාරී කියන නමක් පාවිච්චි කරනවා. කාටද ඇත්තටම මේ ධම්මවිහාරී කියන නම පාවිච්චි කරන්න සුදුසු? ධම්මවිහාරී කියලා කියන්නේ මොකක්ද? දහහට අනුව හැසිරෙන කියන මේ අර්ථය තියෙන්නේ. මොකද මේ ධම්ම විහාරය කියන පදය ධම්ම විහාරය කියන මේ නාමය සුසු ගැලපෙන්නේ කාමද කියලා තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ස්වාමීන් වහන්සේගේ ප්‍රශ්න කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ලස්සන විවරණ පහක් දෙනවා. ඒක අපිට වික්ෂුන් වහන්සේලා වුණා මේ මේ දීපු උතුම්ට. බුදුරජාණන් වහන්සේ සාරතිය සියලුම ශ්‍රාවකීන්ට කාම කරපෙනවා. මුලින්ම උදාහරණ කියනවා දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්ම කොටස් පාංශයක් වෙන්නවා ධර්ම විනය අතන සුත්ත ගිය වේලාම ව්‍යාකරණ ආදී වශයෙන් නවාව ශාස්ත්‍රීය ශාසනය වශයෙන් වෙන්නවා මේ විදිහට දැන් එක භික්ෂුන් වහන්සේ නමක් ඉන්නවා නැත්නම් ගම්සේ යෝගාසිකා වාසක කෙනෙක් වාසිකාවක් ඉන්නවා එයා මේ ධර්ම හොඳට ඉගෙන ගන්නවා අපි මොකද මේ සූත්‍ර පිළිගන්නවා ඔය නියම පිළිගන්නවා අපි දරුවෝ පිළිගන්නවා පුළුවන් තරම් හොඳට එයා හදින් හදාරනවා හොඳට මේ කරුණු ඔන්න අපේ තියාගන්න. හැබැයි බුදුන් වහන්සේ කියනවා ධම්මාය පරිපූර්ණාදී ඉල පඤ්ඤාය අතන්න පඤ්ඤාය අතන්න අපේදානාදී. දැන් හොඳට මේ යා මේ සූත්‍ර දේශනාවන් ආදී හොඳ පරිශීලනය කරනවා. හැබැයි ප්‍රඥාවේ අර්ථය දැනගැනීම සඳහා වෙසෙන්නේ නැහැ. පඤ්ඤාය අතන්න අපේදානාදී. ඒ කියන්නේ ප්‍රඥාවෙන් අර්ථය දැනගන්නවා කියන්නේ අපි මේ සූත්‍රයක් අරගෙන නිකන් හිතින් නැත්තම් මතු පිටින් තකයක් නෙමෙයි. දැන් මෙතනදී මේ ප්‍රඥාවෙන් දැනගන්නවා කියන්නේ විදර්ශනා ප්‍රඥාව දැනගැනීම. සම්බුදුරයන් වහන්සේ කියනවා දැන් මේ වික්ෂුන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්. ඒ වගේම යම්සේ උන්වහන්සේ සාරණීය පිළිවෙලක් මේ පිළිවෙලට පිළිවෙලක් වෙන්න පුළුවන්. එයා මේ ධර්ම ඉගෙන ගන්නවා හොතට සමත් වෙනවා. හැබැයි ඒක සාක්ෂාත් කරගන්න තමන් වශයෙන් දැනගන්න ස්පර්ශ කරන්න උත්සාහ වෙන්නේ නැහැ. බුදුහාමුදුරනේ අන්න ඒ පිළිසෙට පරියන්ති බහුලෝ රෝධම විහාරය. අන්නේ අයට මම කියන්නේ පරියන්ති බහුලයි. පරියන්ති තමයි තමයි කියලා තියෙන්නේ. නැත්නම් මේ කරුණු දැන ගැනීම තමයි මුලිකත්වයෙන් දීලා තියෙන්නේ. ඒ අයම මම ධම්ම විහාරය කියන පදය උතුම්මම පාවිච්චි කරන්නේ නැහැ. ඊළඟ බුදුරජාණන් වහන්සේ කියනවා යථා සුතං යථා පරියත්තං යථා පරියත්තං ධම්මං විත්තරේන කවේ සංදේශයේදී තව කෙනෙක් ඉන්නවා හොඳට මේ ධර්ම ඉගෙන ගන්නවා හොඳට මතකේ තියාගන්නවා සෑහෙන උමරා කරුණු තොල් කර ගන්නවා රැස් කර ගන්නවා ඒ රැස් කරගෙන බොහෝ ලස්සනට අනිත් අයට ඒක කියනවා ඒක ධර්ම ලාභයක් ඉතින් අනිත් අයට ධර්මයේ දේශනා කරනවා හොඳට අනිත් අයට ධර්ම ගැන පැහැදිලි පැහැදිලි කරලා දෙන්න විස්තර කරලා දෙන්න මම හොඳින් හැකියාව දෙනවා ඉතින් දැන් මහන්සිය ඊළඟට කියනවා පඤ්ඤාය ඒ තැනත්තා වුණත් ඒ වෙලාවේදී ඒ ඒ වැඩේට දක්ෂයි. හැබැයි ප්‍රඥාවෙන් එයා මේ බුද්ධ දේශනාව ස්පර්ශ කරලා නැහැ. මතකේ තියාගෙන තියෙනවා. දේවල් මතක තියාගෙන තියෙනවා. කරුණු රැස් කරගෙන තියෙනවා. හැබැයි ඒක ඒක ඇතුලේ තියෙන මොනවද කියලා තමන්ගේ චිත්ත සංතානය ඒව වඩාගෙන ඒව ස්පර්ශ කරලා සංඥාති බහුලව නොතමෝය. මම එයාට කියන්නේ සංඥාති බහුලයි. මේ රැස් කරගන්න සංඥාවක් එක්ක ඉන්න. පුළුවන් තියෙනවා විදාකාරව කරුණු වලින් අන්තයට ඒවා විස්තර කරන්න පුළුවන්. හැබැයි යහ ධම්ම විහාරි නෙමෙයි. යථා සුතං යථා පරියත්තං ධම්මං මුත්තාය සත්‍යයන් කරෝති. ඔන්න තුන්වෙනි කෙනෙක් ගැන බුදුරජාණන්සේ විස්තර කරනවා. දැන් හොඳට මේ බුදුරජාණන් වහන්සේ හොඳින් දේශනා කරපු ධර්ම හොඳින් එයා ඉගෙන ගන්නවා. ඒ ධර්මය ඒ වගේම විස්තර මේ විස්තර වශයෙන් විස්තර වශයෙන් සත්‍යයන් කරනවා. උදාහරණයක් වශයෙන් සතිපට්ඨාන සූත්‍රය. සතිපට්ඨාන සූත්‍රය දැන් ඕනෑදී මේ තියෙනවා සත්‍යයනාවක් වශයෙන්. අපිට අහන්න පුළුවන්. වාක්‍රේ පරිගණකයක් කරපු යන්ත්‍රයකින් මම අපිට මේ සත්‍යයනාවක් වශයෙන් සතිපට්ඨාන සූත්‍රය අහන්න පුළුවන්. මේක දැන් තින්නුත් තින්නුතියන් විශ්වනාථ කරලා පුළුවන්. මේ සූත්‍රය තුළ සත්‍යයනාවක් කරනවා. උදාහරණයක් මේ සත්‍යයන වක්‍රය අන්න නැත්තම් අපේලා. හැබැයි මේකේ කියවෙන්නේ මොකද්ද? නැත්නම් මේවා වැඩවහම මොකද්ද වෙන්නේ කියලා ප්‍රඥාවෙන් ස්පර්ශ නැහැ. සත්‍යය බහුලෝ නෝතම විහාරි. අන්න මම ඒ අයට කියන සත්‍යයනා බහුලයි. ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරන දේ සත්‍යයනා කරමින් ඉන්නවා. නමුත් ඒක ප්‍රඥාවෙන් ස්පර්ශ කිරීම සඳහා වෙසේවා වෙලා නැහැ. ප්‍රඥාවෙන් ස්පර්ශ කිරීමට මුල් කරක් දෙන්නේ නැහැ. මමන්දයට කියනවා සත්‍යය බහුලෝ නෝ ධම්ම විහාරය. ඒ අයටත් මේ ධම්ම විහාරය කියන උතුම් නම කියන්න වටින්නේ නැහැ. ඊළඟින් මතුරුජන වහන්සේ හතරවෙනි පිටසක් ගැන කතා කරනවා. යථා සුතං යථා පරියත්තං ධම්මං චේතසා අනුතක්කේති අනුචාරේති මනසාරුපෙක්කති. දැන් තවම පිටසක් ඉන්නවා. දැන් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ටිකක් ඉගෙනගෙන ඊට පස්සේ හොඳට හිතලා බලන්න. ඒ ගැන විතක්ක කරනවා. ඒ ගැන හිස්ත්‍රිලි පහල කරනවා. ඒ ගැන නැවත නැවත හිතනවා. අනුව විතක්කේදී අනුව වාක්‍යයක් දැනගත්තා පස්සේ අහගත්තා පස්සේ ඒ අනුව තමන්ම ටික ටික ටික ටික ඉඳලා ඉඳලා අනුව විතක්කේදී අනුව විචාරයේදී ඒ අහගත දේ තුළම හිත හසුරවනවා. අනුව විචාරයේදී මනසානුපෙක්කදී ඇතුළතින් හොඳට ස්පර්ශක මේ ඇතුළතින් හිතලා බලනවා. හැබැයි මේ හිතින් හිතලා බලනවා. මේ ධර්මයෙන් දන්නවා හිතලා බලන්න. හිතින් නම් කරනවා. ඒ සූත්‍රෙට මේ සූත්‍රය ගලපනවා. මේ සූත්‍රෙට තව සූත්‍රයක් ගලපනවා. මේ සූත්‍ර ගලපමින් ඒක දේවල් දෙවියන්ට පරිපාලකූලව. ඔන්න සූත්‍ර ගලපමින් ඉන්න මේ විතරක බහුලව ඉන්න වෙසක් කියනවා. බුදුරජාණන් වහන්සේ කියනවා විතරක බහුලව නොධර්ම විහාරේ. මහරි මම මේ පිටසට කියනවා විතරක බහුලව නිසා. ඒ අය මේ ධම්ම විහාරයේ තියෙන උතුම් ගමනට කරපෙන්නේ යන විනෝදේ පස්වෙනි වල බුදුන් වහන්සේ දේශනා කරනවා. අර ධම්මං පරිණාමයි. බුදුන් වහන්සේ දේශනා කරපු අර සූත්‍ර ව්‍යාකරණ ගෙයිය ඒ ආදි වශයෙන් තියෙන මේ බුදුන් වහන්සේගේ නම ශාස්ත්‍රීය ශාස්ත්‍රයේ අපිට ඉගෙන ගන්න. හොඳට මතක තියාගන්නවා. ඒ වගේම පඤ්ඤාය අත්තං පජානාති. අන්න ප්‍රඥාවෙන් මේ කියපු දේවල් නිවැරදි විපස්සනා විපස්සනා ප්‍රඥාවකින් අන්න ස්පර්ශ කරනවා. අන්න ඒ තැනත්තාට පමණක් අවවත් ධර්ම විහාරී කියලා නම කියනවා. සමීපද අපි හැමෝටම බුදුරජාණන් වහන්සේ පාරගෙන දීලා තියෙනවා මේ කොහොමද මම ධර්ම විහාරී කියන මේ නම පාවිච්චි කරන්නේ. ධර්ම විහාරී කියන නම එතකොට ඒ කාලේ බුදුරජාණන් වහන්සේ ජීවමාන වෙලා ඉන්න කාලෙදී බොහොම ගෞරව පාවිච්චි කරපු වචනයක්. ඒ නිසා වෙන්නන්නේ මේ විශ්වවිද්‍යාලයේ මේ කට්ටියම කියන ධර්ම විහාරී දෙන්නේ ඇත්ත වශයෙන්ම භාගතුන් වහන්සේ නිවැරදි ධර්මයේ අනුව හැසිරෙන කෙනෙක් කියන සලකන්නේ කාටද? මොනවාගේ ගුණධර්මයන් මේ තැනත්තා කර බෙහෙලා තියෙන්න ඕනේද ඇත්ත වශයෙන්ම ධර්මයේ හරියට වෙන්න? කියනනේ මේ බුදුරජාණන් වහන්සේගෙන් විජෝයිලා ප්‍රශ්න කරන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ බොහොම ලස්සනට පැහැදිලි කළ දෙනවා ඒ තමන්ගේම ශාසකය පිටලා කටයුතු කරන පිරිසක්. ඒ විජෝයින් වහන්සේ කෙනෙක්ට කියන්නේ. ඒ වගේමයි මේ ධම්ම විහාරයේ පදේ විස්තර කරද්දී බුදුරජාණන්සේ ගන්නේ තමන්ගේම ධර්මයමයි. මේ කතා කරන එකක්වත් නරක දෙනවා නෙමෙයි. ඒ කියන්නේ ඔන්න කේ මුලින් කරන්නේ හොඳට මේ ධර්ම ඉගෙන ගන්න. ඉගෙන ගන්නවා ඉගෙන ගන්නමින් ඉන්නවා. නැත්නම් අර විවිධ ආකාර දේවල් එක්ස්පෙරිමන්ට් කරගෙන යනවා. හදාරනවා. අන්න යාට පරියත්ති බබුලයි කියලා කියනවා. එහෙනම් වෙනසක් පරියත්ති බබුලකට කරනවා. හැබැයි ඒ පරියක් කියන එක දේවල් ප්‍රතිපත්තිය නැගීම ගැන මේ තරම්ම හිතෙන්නේ ඒක බුදුන් වහන්සේ මේ සූත්‍රයන්වත් අපිට දාගන්න තියෙන්නේ ගාක් තැනක් දීලා නැහැ ඊට පස්සේ තමයි එන්නේ අර හොඳට ඉගෙන ගන්නවා අනිත් අයට කියලා දෙනවා හැබැයි තමන් මේ දේ ස්පර්ශ කරන්නේ නැහැ ඒ ඒකත් බුදුහාමුදුරු පිළිගන්නවා මේකත් ඉන්නවා මේ බුදු බුදු කාලේ ඉඳලා තියෙනවා පසු කාලයේ පසු කාලයේ දීවි කියන අදහසෙන් මේ සූත්‍රය ඇත්තම අඩංගු වෙන්නේ අනුත්තනිකායේ අනාගත බය කියන වාක්‍යය. ඒකට අපිට තේරෙනවා මේ සාමාන්‍ය ධර්මයේ ඉගෙන ගන්න ඕනේ. අනිත් එකක් කියලා දෙන්නත් ඕනේ. විස්තර වශයෙන් කියලා දෙනවා. ඒක තමන්ම හොඳින් ප්‍රඥාවෙන් ස්පර්ශ කරන්නේ නැත්නම් ප්‍රායෝගිකව ස්පර්ශ කරන්නේ නැත්නම් උදාහරණ දෙහායට මේ ධම්ම විහාරයේ කියන පදේ පාවිච්චි කරන්නේ. ඊට පස්සේ ඉගෙන ගන්න දේවල් තමන්ම මුමුලමින් සංඛ්‍යා කරමින් කියවමින් ඉදීමත් බුදුරජාණන් වහන්සේ ධම්මචාරයේ කියන පදය පාවිච්චි කරන ඉදීමත් පිළිසරණ. ඒ වගේමයි මේ ඉගෙනගත්ත ධර්මයේ උනා නිතර නිතර හිත හිතා හිත හිතා ඒකට මේක ගලප ගලපා ඉතින්ම මේක තේරුම් ගන්න පුළුවන් වෙයි. සිතුවිලි වලින්ම මේක දැන ගන්න පුළුවන් වෙයි. හිතලා මට මේ ධහම ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වෙයි. හිතින් හිතලා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දෙයක් පත්‍යාශ කර ගැනීම බුදුරජාණන් වහන්සේ මෙතෙන්දී ඒකාන්තයෙන් අපිට තේරෙන විදිහට ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මේ කියන හැමදේම අපි කරලා දෙනවා. බුදුරජාණන් ඉගෙන ඕනේ සූත්‍ර එහෙම ආදාරණාගේ ආවරණ එකක් කරන්න ඕනේ. අනිත් අයට කියලා දෙන්න පුළුවන් නම් එකක් කරන්න ඕනේ. ඊට අමතරව අපිටු ඇතන් වෙලාවට තමන්ගේ හිත ටිකක් වැටුණාම ඔන්න ටිකක් සූත්‍රයක් තමයි සූත්‍ර සංජානන කරන්නත් ඕනේ. ඒ වගේම හිතන් වෙනකොට මේ අහපු දේවල් හොඳට හිතව බලන්න ඕනේ. විතර කරලා බලන්න ඕනේ. හැබැයි මේ කතා කරන්නේ මුළු දවසම මුළු අවුරුදු අන්තිසෙම එකම දේ. එක්ක අනිත්‍යයට කිය කියාම ඉන්න. එක්ක සූත්‍ර දේශනා හදාගෙන හදාගෙන හදාගෙන මුළු ජීවිත කාලය ගත කරනවා. එහෙම නැත්නම් හිතමින් කතාක කරමින් විතර කරමින් හිතේ විවිධාකාර අන්තිම ඉරමිට ගලමින් ඒකම කරමින් ඉන්නවා. හැබැයි මේ ඒ බුදුහාමුදුරන්ගේ වචනය ක්‍රියාත්මක කරන්න, ප්‍රායෝගිකව අත්දකින්න ස්පර්ශ කරන්න වෙන්නේලා නැහැ. නිසා බුදුන් වහන්සේ ධම්මවිහාරය කියන මේ උතුම් පදය පාවිච්චි කරන්නේ කාටද? මේ යෙදේ යෙදකී දේවල් කරාවි නමුත් විශේෂත්වය දෙකක් තියෙන්නේ. මේ තමන් තුළින්ම මේ දේ දැක ගැනීම සඳහා ධර්මසාරය. නිසා මේකත් අපි භාවනාවට සටහනකදී උත්සාහ වෙන්නේ එතෙන්ටයි. අපි ඕන තරම් ධර්මයේ පොත අපින් අහලා තියෙනවා, කියවලා තියෙනවා. ධර්මදේශනාවට සම්බන්ධිලා තියෙනවා. අපි ඒ අනුව හිතලා තියෙනවා, විතර්ක කරලා තියෙනවා, මනසින් තර්ක කරලා තියෙනවා. මේවා අවශ්‍යයි. ඒ වගේමයි හැබැයි මේ හැමදේම අපි හැකිතාක් අපි තුලින් ස්පර්ශ කර ගැනීම සඳහා අපේ හිත තුළ මේ ධර්ම ප්‍රගුණ කර ගැනීම සඳහා වඩා ගැනීම සඳහා මූලිකත්වයේ දියුණු ඒවා මූලිකත්වයේ දුන්නොත් පමණක් අන්න අපිට ඒ ධම්ම විහරණය කියන පදේ ගැලපෙන්නේ. සම්පූර්ණ සංසය කියනවා මේ කරුණාව දේශනා කරන ලාතර ස්වාමීන් වහන්සේට සත්තාවන ගමනියන් සාවකාලම් හිතේ සිනා අනුකම්පක කේන අනුකම්ප උපාදාය කතන්වෝ ධර්මය මහණෙනි මම මේ අනිත් මේ තමන් අනුව යන තමන්ව පිළිපදින යම් කිසි ශ්‍රාවක පිරිසක් ඉන්නවා නම් ඒ ශ්‍රාවකයන්ට හිතයිශීල අනුතම පාසහගතව යම කරන්න තියෙනවා නම් මේ දෙකල් තියෙනවා මේ ශාස්ත්‍රීය මහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ පිළිත්තකට කියනවා යම් ශාස්ත්‍රීය මහන්සේ කෙනෙක් මේ තමන්ව අනුගමනය කරන තමන්ව සරණ යන පිරිසට අනුකම්පාවෙන් යමක් කළ යුතු නම් ඒ දේ මම කළා ඒකාන දුක දුක්ඛ මූලානි ඒකාන ශුන්‍යාකාරානි උපොත් මෙලකින සුඤ්ඤාගාර ධායක විකුණ මාපාරත් එසා අහනේ ධ්‍යාන වඩන්න ප්‍රමාද නොවෙන්න මා අච්චා විපටිසාරින අහුවත් පසුව මට මේ දේ කරගන්න බැරි වුණා මට මේ දේ ස්පර්ශ කරගන්න බැරි වුණා මට මේ දේ සාක්ෂාත් කරගන්න බැරි වුණා කියලා පසුත ඇවිලි වෙන්න එපා අයංගෝ අමහාක අනුශාසනය මෙන්න මෙයයි මගේ ඔබලාට අනුශාසනය සමේ මත අද මේ පටන් ගන්න අවස්ථාවේදී එතකොට කරුණක් අපි හිතට දරාගත්තොත් අපිට පුළුවන් උදාහරණ අපේ බලාපොරොත්තු උනේ මොන වගේ ගමනක්ද කියලා තේරුම් ගන්න. සාපි ධර්මය හදාරන්න ඕනේ, ධර්මයට සවන් දෙන්න ඕනේ, සූත්‍ර කියවන්න ඕනේ, ඒවා මොකක්ද කියලා බලන්න ඕනේ, අපේ ජීවිත හැඩගස්ව ගන්න ඕනේ, අනිත්‍යයක් කියන දෙන්න ඕනේ. මේ හැමදේම බලන්න. මේ වගේමයි තව වැඩක් වෙනවා. මේක භාවනාවේ වශයෙන් ස්පර්ශ කර ගැනීම ගන්න උත්සාහය. විශේෂයෙන් මතක් කරගන්න වෙනවා අර උදාහරණ කියන අමිතක්කේ අමුචාවේදී කියන මට්ටම පවා උදාහරණ අභිභායන යන්නේ කියන්නේ. අසහනාට හොඳට කෙනෙකුගේ ධර්මයේ හැදෑරීම බුදුරජාණන්සේ ප්‍රශංසා කරපු තැන තියෙනවා සූත්‍රය. බුදුරජාණන්සේ ඊටත් එහා මට්ටමක් තමයි මේ කතා කරන්නේ. හිතින් විතර හිතලා තර්ක කරලා බුදුහාමුදුරන්ගේ ධර්ම ප්‍රත්‍යක්ෂ කරන්න හම්බෙන්නේ දැන් අද ලෝකයේ සැකෙන්න ඉන්නව මේ චින්තකය වෙනවා කොහොමද චින්තකය කාලීනව කාලානුරූපව කාලෙන් කාලට චින්තකය වෙහි වෙනවා ඇරිස්ටෝටල්ලා වගේ ආකාර වලින් චින්තකය වෙනවා මේ අය චින්තනෙට දක්ෂයි හිතන්නට දක්ෂයි බොහොම දක්ෂ හිතනවා නමුත් මේ විදුරණ මහන්සිය දේශනා කරලා හිතලා විතරක් අවබෝධ කරගන්න බැහැ සිතුවිලි කියන එක බුදුහාමුදුරුවෝ විවිධ යන්නයි තමයි පෙන්නලා තියෙන්නේ. හිතේ ඇතිවන කාම විතරකය. කාමයන් ඔස්සේ හිතන සිතුවිල්ලක් පහවෙනවා නම් ඒ ඔස්සේ හිතලා සමහරවිට ඒ කාම විතරකේ ජය ගන්න බැහැ. හිතේ ද්වේෂයක් ව්‍යාපාදයක් පහළ වෙනවා නම් ඒ ඔස්සේ හිතලා හිතලා හිතලා ඒක ජය ගන්න බැහැ සමහරවිට. හිත පැටලිලා নানা ප්‍රකාර විතරක වලදී සිතුවිලි වලදී හිතීම හරහාම මේ දේ ජය ගන්න බැහැ. හිත හික්මවන්න අවශ්‍ය වෙනවා. හිත දමනය කරන්න අවශ්‍ය වෙනවා. අපි මේ භාවනා කරන පින්තුල දන්නවා මේ ඇතුළත කතාව සංදේ කරන්න අවශ්‍ය වෙනවා. මේ හිතනවා කියන කියන්නේ කියන්නේ අපි බරක් ඉදීම තුළ හරි පැටලෙන ගතියක් තියෙනවා. අපේ හිත අපි නොදන්නා පාරවල් ඔස්සේ හරියට ආගෙන යනවා. අපි දන්නේ නැහැ අපි පබ ගාලක පැටලිලා. ඒ නිසා අපි මේ භාවනාවත් පුරුමාන් කරන මේ හිත කරන හිතවිලි ඔස්සේ යන යෑම දුරාන්තර අනුතර කරුත් සාප වෙනවා. ඒ නිසා අපි මේ අතීතයේ ඔස්සේ යන සිතුවිලි වලට අනුග්‍රහ කරන්නේ නැහැ. භාවනාවේදී අතීතයේ සම්බන්ධයෙන් විවිධාකාර සිතුවිලි එනවා. අපි ඉඳගත් දේවල්, අනුතරේ අහගත් දේවල්, එහෙම නැත්නම් අපි ඉගෙනගත් ධර්මය, එහෙම නැත්නම් මේ සිතුවිලි අපේ ජීවිතයේ දරුවා. දැකින් මේ හැම දෙයක්ම ඔන්න මතකේ එනවා. මේ එකම මතකයක්වත් ඔස්සේ අපේ සිතුවිලි ධාරාව විහිදවන්න යන්නේ නැහැ. ඒ වගේම අනාගතය සම්බන්ධයෙන් අනාගතය සම්බන්ධ විවිධාකාර අපේක්ෂාව බලාපොරොත්තු සිහින අපේ මුලට එනවා. මේ එකක්වත් මේ භවනා කරන මොහොතේදී අනුග්‍රහ නොකළ යුතු දේවල්. ඒ වෙනුවට පුළුවන් තරම් මේ සරල වර්තමානයේ අපිට ඉන්න පුළුවන් නම් අපිට මේ සරල බව වර්තමානයේ තුල අපේ සිහිය පැවැත්වීම හරහා වර්තමානයේ කය අත්‍යන්තික දේ තුල හිතක් එකඟ කිරීම හරහා අන්න මේ ධර්ම පිළිබිඹු වෙනවා. ඒක අරතරම් සංකීර්ණ නැහැ. අපේ හිත මේ සරල වර්තමානය කිසිසේත්ම අගය කරන්නේ නැහැ. ඒක අපි තේරුම් ගන්න ඕනේ. අපේ හිත අගය කරන්නේ අපේ මාන්‍ය වැඩෙන දෙයක්. අපේ රාගය වැටෙන දෙයක්, අපේ ද්වේෂය වැටෙන දෙයක්, අපේ හිත පැටලෙන දෙයක්, ඔහේ කල්පනා කරගෙන කල්පනා කරගෙන පස්තැවි වෙවි ඉන්න තියෙන දෙයක්. ඔන්න ඒවා පිළිගත්තා අපේ හිත අගේ කරන්නේ. නමුත් මෙන්නත් මේ සරලව වාඩි වෙලා ඉන්නකොට මේ පාදය දෙකක් අතර තියෙන ගැටුම් ගැටීමට ස්පර්ශයට හිත යොදාගෙන ඉඳීම විශේෂයෙන් අපේ හිත අගේ කරන්නේ. ඒ වගේම අපේ මේ ඉලායයෙන් සිද්ධ වෙන හුස්ම රැල්ලකට හිත තියාගෙන වර්තමානයේ අවධානය දියුණු කරගන්න සතිය දියුණු කරගන්න ධර්ම ප්‍රයත්නය අපේ හිත නාමී කරන්නේ නැහැ. මොකද අපේ හිත කෙලෙස් බහුලයි. කෙලෙස් නිසාම අපේ හිත අතීතයට දුවනවා. කෙලෙස් නිසාම අපේ හිත අනාගතයට දුවනවා. ඒ අපිට අවශ්‍ය වෙනවා අපි තමයි හේතු බලන්න මේ සූත්‍ර අනුසාරයෙන් බුදුරජාණන් වහන්සේ සරණ යාම අනුසාරයෙන් මේ විවිධාකාර මේ භාවනාවක් සංසාරයෙන් අපිටම අපි ඒත්තු ගන්න අවශ්‍ය වෙනවා. මේ අතීතයට දුවගෙන යනවා කියන එක හානි කරයි. මේ වෙලාවේදී හානි කරයි. අනාගතයේ ඔස්සේ සිටින ධර්මව පවත්වනවා කියන මේ වෙලාවේ හානි කරයි. ඒ වෙනුවට මේ සරල වර්තමානයට හිත ගැනීමයි අපිට පිළිසරණ වෙන්නේ. ඒ නිසා එක්තරා අවස්ථාවක මේ එක්තරා බ්‍රාහ්මණෙක් උන්නාත කියන බ්‍රාහ්මණයා ඇවිල්ලා කියනවා මේ ඇහෙන් අරමුණු ගන්නවා, අනුමුත් අරමුණු ගන්නවා. නාසයෙන්ුත් අරමුණු ගන්නවා, දිවෙනුත් අරමුණු ගන්නවා. කයෙන්ුත් අරමුණු ගන්නවා, හිතෙනුත් අරමුණු ගන්නවා. මේ අරමුණ අන්තිමට ගිහින්ම කොහෙද එකතු වෙන්නේ? බුදුරජාණන් ඒකට පිළිසරණ මනසයි. දැන් මේ මනසේ පිළිසරණ ඔක්කොම පොඩි නැදගන්න. අපි එහෙම ගත්ත දේවල් මේ තා ජීවිත කාලෙදී එහෙම දැකපු දැකපු දේවල් ඔක්කොම අන්තිමට උණු ගොඩක් වගේ වගේ එකතු වෙලා තියෙනවා අපේ මනසේ. කන්නේ මහ දේවල් ඔක්කොම නිහිලා එකතු වෙලා මේ හිතේ පොඩි නැගෙන තියෙනවා. දේන් ස්පර්ශ කරපු දේවල්, කයින් ස්පර්ශ කරපු දේවල් මේ ඔක්කොම දැන් අනුසරණ ගිහිලා හරි නිකන් අර බිරිඳ ලෝක වගේ ඔන්න එතන තමයි කියලා තියෙන්නේ. මොකද්ද? අපේ හිතේ. දැන් පාත් වෙලා තියෙන්නේ. මේ බඳු හිතකට පිළිසරණ මොකද්ද? කියලා මේ බ්‍රාහ්මණය. ඒකට කියන්නේ සතිකෝ බ්‍රාහ්මණය මනස පරිසර. මේ බ්‍රාහ්මණය මේ මනසට පිළිසරණ සතියයි. එහෙනම් ඒවත් අපි මේ දිනු කරගත යුත්තේ මේ සතිය කියන ධර්ම. අපි දිනු කරගත යුත්තේ මේ වර්තමාන මොහොතේ. අපේ සිත පගත්තේ යුක්තිදී කියන ධර්ම. ඒක පටන් ගන්න තියෙනවා අපිට කයින්. කයින් පටන් ගන්න හරි පහසෙයි. මොකද මේ කයට බෑ අතීතයට යන්න. මේ කයට බෑ අනාගතයට යන්න. මේ කය නිරන්තරයෙන්ම වර්තමාන මොහොතේ පවරක් පවතී. නේද අපේ පුළුවන් නම් මේ අපිට ඉන්න නිසා ලැබිච්ච කය තවදුරටත් පාවිච්චි කරන්න අපිට මේ සතිය දියුණු කරගන්න. සමාධියක් හදාගන්න. හදාගන්න සමාධිය හරහා ප්‍රඥාව දියුණු කරගන්න. අන්න මේ මතය අපිට මේ ප්‍රඥාවෙන් අන්න බුදුන් වහන්සේ දේශනා කරපු දේ ස්පර්ශ කරගන්න, ප්‍රත්‍යක්ෂ කරගන්න අවස්ථාවක් ලැබුණා. අන්න අද අපි මාතෘකා කරපු ඒ ධම්ම විහාරය කියන මුතුන් පදයට අපිට උරුම කියන්නේ හැකියාව ලැබී ඒ නිසා අද අපි දවසේ පුළුවන් තරම් අපේ හිත පුළුවන් තරම් සමනය කරගෙන විතරක සමනය කරගෙන අපි මෙහෙ කියලා දේවල් පොඩ්ඩක් පැත්තකින් කියලා හිත ටිකක් සැනසෙලිදායක කරගෙන සැහැල්ලු කරගෙන අපේ මේ කයත් එක්ක ඉන්න උත්සාහ කරමු වර්තමානයේ ඉන්න උත්සාහ කරමු මේක හිත අගේ කරන එකක් නැහැ හැබැයි උත්සාහ වෙන්න ඒ දහමට සමන් වෙලා අපි අපේ අපිටම කියාගන්න මේක මේක යන්නේ පාර මේ අපිට විවිධාකාර දේවල් ඔස්සේ අපිට කාලය ගත කරන්න පුළුවන්. මුළු ජීවිතේම ගත වේවි. නමුත් අපි මේ මතු පිටින් කරන ස්පර්ශය පමණයි කරලා තියෙන්නේ. නමුත් අපි මේ බුද්ධ ශාසනයෙන් පිළිච්ච අවස්ථාවේදී අපි උත්සාහ වෙ යුත්තේ මේ කය මහන්සි කරලා හිත මහන්සි කරලා පිළිසිලා කොහොම හරි මේ බුද්ධ වචනේ පොඩක් හරි අපේ හිතේ වඩා ගන්න. අපි තම තමම වශයෙන් යමක් තේරුම් ගන්න. ඒ කියන්නේ අනුන්ගෙන් අහමු කගේ නෙමෙයි. අන්ත භක්තියකින් විස්තර කරගත්ත පරිදි නෙමෙයි. තමා වශයෙන් යමක් තේරුම් ගන්න. තම තමා වශයෙන් යමක් ස්පර්ශ කරගන්න උත්සාහ ඒකටයි මේ සම්පත භාවනාව, ඒකටයි විපස්සනා භාවනාව ප්‍රයෝජනවත් වෙන්නේ. නිසා අපි දැන් අපිට අවස්ථාව තියෙනවා නමේ විහරණකම් අවස්ථාව තියෙනවා. ඒකට මම ටයිම් කීපයක් ඉඳගෙන කරන භාවනාව සඳහා මේ කීපයක් දෙනවා. ඊපස්සේ මම දනවා අද මේ අවස්ථාව හැබැයි භවනාවට ඊට පස්සේ ටිකක් සද්ද බහුල වෙන්න පුළුවන්. ඒ නිසා අපි මේ අවස්ථාව පුළුවන් නම් භවනා සඳහා ප්‍රයෝජනට ගන්න. එහෙනම් අපි ඉඳගෙන යන පුළුවන් තරම් මේ අපේ ඉඳගෙන කරගෙන සඳහා ගන්න ප්‍රයත්න සඳහා සාර්ථක වෙනවා. ටිකක් හරියට කියලා පාඩු වෙනවා. තව සැහැල්ලු කරගන්න. ඉර කරගෙන පද කරගෙන පාවෙන්නවා සැහැල්ලු වෙන්න. හොඳට විදියට යවගෙන ඒ පද කරලා ඉර කරලා නැගේ සාප විදියට විදියට යවන්න. ඉස්සරගෙන තියාගන්න. හැබැයි භාවනාව කරගෙන යන අතරවාගදී සමාධිය කය විසින්න මදක් සකස් වෙන්නේ ඒක කිසි බාධාවක් නැහැ. ඒක පිට දෙන්න. පටන් ගන්න බැරි මම අර පොඩ්ඩක් ආයෙ හොඳට ඉති කරගෙන බලන්න අපි හොඳින් ඉඳගෙන ඉන්නවා. අපි සම්පූර්ණ අපි සෑහෙන දුර ගමනක් ගිහිල්ලා ඇවිල්ලා වාරිනාන ලොකු සහනයක්. ලොකු සැහැල්ලුවක් අපිට දැනෙනවා. ලොකු සුවයක් අපිට දැනෙනවා. මොකද අපි වාඩි වුණාම ඒ කය තැම්පත් වෙනවා. ඒ තැම්පත් වුණාම දැනෙන සුවය ඉඳගෙන නැති. මේ කය වාඩි කරගෙන තියෙනවා. හිත වෙන්නේ නැහැ. තැම්පත් තියෙනවා. මේ තුන සුවයක් තියෙනවා. මේ තුන සැපයක් තියෙනවා. සියුම් සැපයක්. මේ ඉන්ද්‍රියන් පිනවීම හරහා ලැබෙන සැපයක් නෙමෙයි. කොහොම සියුම් සැපයක්.

උපදේශයේ ටිකට තද වෙලා ඉර වෙලා නැහැ. සෑහීමක් තියෙනවා. ජීවත් කාලයට තද වෙලා නැහැ. මොකද සෑහීමක් තියෙනවා. මුළු ඉස ප්‍රදේශයේම මොකද කිසිම ආවර්තයකින් තොරව සෑහීමක් තියෙනවා. දින ඉර වෙලා තද වෙලා ප්‍රීති වෙලා නැහැ මොකට වඩා සෑහීමක් තියෙනවා. මුළු ඉස් ප්‍රදේශයේ but it's still unknown here we are सहायक अपलोडेशन सहायक बनती है आप देखो अपलोडेशन के पता कर रहे हैं आप देखो बहुत सहायक में पावर बनती है मूल फायर सहायक දැන් තමයි පුළුවන් ඒ සැහැල්ලු කයත් එක්ක නැවතී යකින් දැන් හරියට ගියොත් ඒවට වටනමක් වෙන්නේ නැතුව ඒක අරමකට විතර අනාගතයේ තුල ඒ ඔස්සේ යනවාදී පතක් වුණා. පතනකට පැමිණියා නම් ඒවත් කයද ගන්නවා. ටික ටික මේ හිත යොමු කරන වර්තමානයේ ඉන්න. තමන්ගේ කුසලයන් සහ අරමුණ මේ කයත් එක්ක ඉන්න අපි අපේ හිත ගන්නවා. මේ කාය නිරන්තරයෙන් හුස්ම ගන්නවා. හුස්ම ගන්නත් එක්ක කයේ සුසු ගැස්ම සිද්ධ වෙනවා. ඉතින් මොකක් විදිහට යාමිනවා කියන්නේ නාසිකාග්‍රේ ප්‍රදේශයේ හුස්ම ඇතුළේ දීවිලා යනවා. ඒ තැන් දෙක භාවනා සඳහා පාවිච්චි කරන්න. සතිය දිනු කරන්න පාවිච්චි කරන්න. තියෙනවා වගේ නැවත නැවත මොහොතක් කිරීමක් කරනවා. සතිය කියන ධර්මය හිතේ වඩා ගන්නවා. හුස්ම පාවිච්චි කරනවා. වාරයක් වාරයක් පාසා හුස්ම හිතේ තියෙනකොට පොඩ පොඩ සතිය දිනනවා. සම්මා සාධ්‍යය. ඊටාම සියුම් කිවිලු. ටික ටික හිඳ බැරිම වැඩිලා. ඊට පස්සේ නොදැරියා. ඉති විරාමයට පස්සේ හැකියාවක් නැතුණා. ටික ටික දැනීම ආදරය වෙනවා. එතනියා. ඉති විරාමයට පස්සේ ඊළඟ පිළිගැනීම පටන් ගන්නවා. Thank you. පාදයන් පොළවේ ස්පර්ශ වෙනකොට ඒ දැනෙන දැනීමක් තියෙනවා. ඒ දැනීම අපිට රෙඩියෝ තේරෙනවා. ඒක මේ හිතගන්න දෙයක් නෙමෙයි. කායට දැනෙන දෙයක්. ඒ කායට දැනෙන දැනීමට අපේ හිතට යන සාපේ. මෙතෙන් එකපාරට වෙන්න පුළුවන් නම් හොඳයි. නමුත් ඒක කරගන්න අමාරු නම් මොකද කරන්නේ? පොළවේ පාදයේ වදිනකොට ඒ වදින පාදයේ නම කියන තරම්. පොළවේ පාදයේ වදින වම් පාදයේ වෙනස්කමක් මොකද කියලා කියනවා. දකුණු පාදයේ පොළවේ වදින දකුණ කියලා කියනවා. ආයෙත් ආයෙත් අර නිම් මේ නිගේම පාවිච්චි කරන්න පුළුවන් සක්මන් පිළිසීම සඳහා ඊට පස්සේ අපි හිතමු මේකත් මදි වම දකුණ කියලා කියන අන්තරවාදයේ ඒක වගේ පිළිදුනවා ඒ තරමට මේ හිතට එක තැන හිත බෑ වම කියලා කිව්වා තත්පරේ ඊට පස්සේ අපි දකුණ කියලා කියනවා ඒ තත්පරේ සාමයක තැන හිත බෑ යා හිත දුවනවා පිට ඒක මොකද කරන්නේ තව කෙනෙක් පාර ගන්න දෙනවා ඔන්න වම වම දකුණ කියන වෙනුවට වම් පාදයේ පොළවේ වදින අවස්ථාව උන්න සබනවා කියලා මෙහි කරනවා. ඊළඟට සෝනවා කියලා මෙහි කරනවා සෝන අවස්ථාව. ඒකට කොටස් දෙකකට අත දෙනවා. පියවර දෙකකට අත දෙනවා. එසවීමේ මුළු ක්‍රියාවලියේ මේක තියෙනවා. තැබීමේ මුළු ක්‍රියාවලියේ මේක තියෙනවා. සෝනවා තමන කියලා මෙහි කරනවා. සෝනවා තමනවා සෝනවා මුළු ඒ කියන්නේ එසවීමේ මුළු ක්‍රියාවලියම හොඳට තේරුම් ගනිමින් එහෙම නැත්නම් හොඳට එතන දැනුවත් වෙමින් ඒක වෙස් කරන්න ඕනේ. එසවීමේ ක්‍රියාවලිය හොඳට දැනෙන අවස්ථාවේදී නොසනවා කියලා මෙහි කරන්න ඕනේ. තබන ක්‍රියාවලිය හොඳට දැනෙන අවස්ථාවේදී තබනවා කියලා මෙහි කරන්න ඕනේ. තවත් ඔක් සංකේතවල දෙන්න පුළුවන් ඔසවනවා, ගෙනියනවා, තබනවා කියලා. ඒක පොරස්තන බලන්න තියෙනවා. ඒකට හිතට තියෙනවා යම් කාර්යයක් කරලා පුළුවන් තරම් කියලා කියන්නේ විතරයි තමන්ගේ වැඩවල තියෙන්නේ. අනම්මන තියෙන්නේ. මේ වෙලාවේ මේ පාදයේ ක්‍රියාකාරීත්වයට හිතන්නේ. මේ වෙලාවේදී පය සක්මන් කරනවා. මේ සක්මනට හිත නතර ගැනීම. ඒ වෙන කර ගැනීමයි දැන් කරන්න තියෙන්නේ. ගච්ඡන්තෝ වා ගච්ඡන්තෝ මේති වයන. දැන් දැන් මේ යන්න ඊළඟට. ඊට පස්සේ අපි හිතමු ඔන්න සක්මනේ කෙළවරට ගියා. කෙළවර ගියාම කුරුළු නැති යෝගාචරයන්ගේ හිත මේ හැගෙනකොට ආයෙත් පිට යන්න පුළුවන්. ඒ නිසා ඕනනම් පුළුවන්. වක්‍රමයන් වශයෙන් සම්මුතිය කෙරෙකට ගිහිල්ලා පිට යන්න. එක තාම හැරෙන්න එපා. හිතගෙන ඕනනම් හිතගෙන ඉන්න බවක් මෙනෙහි කරන්න. දැන් හිතගෙන ඉන්නේ. ඇවිදිනවා නෙමෙයි. දැන් නෙමෙයි. ඉන්න හිතගෙන ඉන්න ගමන් තේරුම් ගන්න. තමන්ට දැනෙනවා සක්මන් කරනවා නම් වෙනසක් හිත ගන්නවා. හිතගෙන ඉන්නවා කියලා දැනගෙන ඒ දැනෙන විදිය තේරුම් ගන්න. යටපත් වල දාල් දාල් පීරේ දැනෙනවා. ශරීරේ නැවතිලා තියෙනවා. හොඳ දැන් අපි හිතන්නේ. හොඳ තේරුම් ගන්න. ඊළඟ බොහෝම හිමින් පියවර කීපයකින් තැම්තිල්ලේ ඒ එක පියවරක් ගානේ සතිමත් වෙමින් ඕනනම් වම දක්වන කියලා කියමින් ඔන්න අවශ්‍ය හැරෙන. හැරිලා එකපාරට ආපහු එන්නේ නැහැ. ඉඳගෙන ඉන්නේ දැන්. නැවතිලා ඉඳගෙන ඉන්න මේ පැත්ත බලන්න. නැවතත් ඔන්න අපි හිටගෙන ඉන්නවා කියලා මෙනෙහි කරනවා. මෙනෙහි කළදම ආයි එන්න පටන් ගන්නවා වම දකුණ වම දකුණ කියලා. ඔසවනවා, තබනවා, ඔසවනවා, තබනවා. ඒක අපේ මේ සරල භාවයට නැත්නම් මේ වර්තමානයේ හිත ගන්න අපිට මේ වගේ ප්‍රයත්න ගන්න වෙනවා. හිත බලන්න මේ මේ සරල දේවත් අපිට කරගන්න බැහැ. මොකද ඒ තරම්මේ හිත අපි පුරුදු කරලා තියෙනම කෝටියක් අරමුණු ඔස්සේම දුවන්නේ මේ හිත හිත මෙල්ල කළ ගන්න ඕනේ. මේ වර්තමානයේ තියෙන පැත්ත එක ඉන්න. මේකෙන් පුළුවන් තරම් ඉවසීමේ කරන්න සිද්ධ වෙනවා. ඒ නිසායි මේ සතිපාසලගේ වැඩසටහනවලදී SMS කියලා පදයක් හඳුන්වා දෙනවා. slowly mindfully silent. slowly වහම ඒ අපේ කරන තරම දුවගෙන කරනවා නෙවෙයි ටිකක් හිමින් කරනවා අවශ්‍ය වෙනවා. මේ හැම කරන කටයුත්තක් ගානම සතිමත් වෙනවා. ඊළඟට අනිත් පැත්තේ කතා බහ කරන්න ඇතුළත පුළුවන් තරම් ඇතුළත වෙනවා කතාව සංසිඳවගෙන පුළුවන් තරම් නිශ්ශබ්දව මේ කටයුතු කරනවා. ඒ නිසා මේ වචනේ තමයි. ඊළඟට අපි සක්මන් භාවනාව සඳහා දැන් යමු. ඒත් සක්මන් භාවනාව සඳහා දැන් මේ ඉහි ඉඳන් 10 දක්වා අවස්ථාවක් තියෙනවා. ඊළඟට 10 ඉඳන් 10න් 15 සඳහා 15 දක්වා විලම්භස මේ සඳහා විවේකයක් තියෙනවා. 10 15 ඉඳන් 11 වෙනකම් ප්‍රශ්න සාකච්ඡා කරන්න පුළුවන්. කාට මේ භාවනා සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා නම් තමන්ගේ අත්දැකීම් බෙදා හදා ගන්න කැමති නම් සමතන් වාර්තා ඉදපත් කරගන්න කැමති නම් විලක් ගන්න කැමති නම් විලක් ගන්න කියලා මම ආරාධනා කරනවා ඒ වගේම ධර්මයේ සම්බන්ධයෙන් ගැඹුරු දාන කරලා අපිට සාකච්ඡා කරන්න පුළුවන් මූලික තත්ත්වය දෙනවා දැයි අපි භාවනාවේ ප්‍රශ්න සඳහා ඊළඟට 11ට ඉන්න බලන්න තමයි දානේ සඳහා අතර වෙනවා 11 12 දාලා දාන්නේ අපිට සිද්ධ වෙනවා ඊළඟට 12 15 ඉඳන් එක වෙනකම් නැවතත් සක්මන් භාවනා සඳහා අවස්ථාව තියෙනවා එතන එකේ ඉඳන් දෙක වෙනකම් ධර්ම දේශනාව සඳහා අවස්ථාව තියෙනවා දෙකේ ඉඳන් තුන වෙනකම් නැවතත් සාකච්ඡාවක් සඳහා අවස්ථාව තියෙනවා මම හිතනවා මේකේ පරිණාමය වෙනස් කරනවා මේ ඉතල තුනට ඉස්සරහට අවසන් වෙනවා සක්මන් භාවනාවෙන් පස්සේ මම හිතනවා පුළුවන් නම් අපි නැවතත් කිටි වෙලාවක් හෝ වාඩි වෙලා ඉඳගෙන භාවනා කරලා ඊට පස්සේ මම හිතනවා සාකච්ඡාවක් කරලා ඊට පස්සේ ධර්ම දේශනාවට අවසන් අවසන් කරනවා දේශනාවට අවසන් කරනවා අපි ඉතින් පාස්ලායන් සංස්කරණය එන්න දැන් අපි කොහොමද කරන්නේ හිත හැදිච්ච හිත විසිරෙන්න දෙන්නේ නැතුව සක්මන් සඳහා යොමු වෙනවා. ඒ විදිහට තේරුම් ගන්න.